ඊටමත් දුර්ලභ ධර්ම ශ්‍රවණයක්. නිවන් මාර්ගය පිළිබඳව නිතර ඇහෙනවා කියන එක දුර්ලභයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේම මේ බෝධිපාක්ෂික ධර්ම ලෝකෙට විවර කිරීම පිණිස නිවන් මඟ. බුදුරජාණන් වහන්සේ විසින් ගැඹුරින්ම දේශනා කොට වදාළ යම් ධර්මයක් තියෙනවද? ඒ ගැඹීරම ධර්මය මේ බෝධිපාක්ෂික ධර්ම 37 ඇතුලේ තමයි තියෙන්නේ. සසර දුකින් නිදහස් වෙන්න කැමති කෙනාට තමා තුළ දියුණු කරගත යුතු ගුණධර්ම 37ක් පිළිබඳව විස්තර කරන දහම් වැඩසටහන. ඉතින් ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න ධර්ම දාණය ගැන මේ ලෝකයේ අග්‍රම දාණය ධර්ම දාණය. එතනින් එහාට මේ ලෝකේ දාන වශයෙන් අග්‍ර පිනක් නැහැ. ඉතින් පින්වත්නි අපි සතර සතිපට්ඨානය ගැන ඉගෙන ගත්තා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම සතර ඉරිතිපාද ගැන ඉගෙන ගත්තා. පංච ඉන්ද්‍රිය ගැනත් ඉගෙන ගත්තා. අද අපි කල්පනා කළා පංච බල ධර්මියෝ ගැන කියලා දෙන්න ඕනේ කියලා. පින්වතුනි පංච බල කියන එක මේ මේ බුද්ධ ශාසනයේ කෙනෙක් නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට තමා තුළ වැඩෙන ಗುಣධර්ම 37 තමයි මේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දුන්නේ. ඒතර මේ ಗುಣධර්ම තමා තුළ වැඩෙන්නේ නැත්නම් නිවන් මාර්ගයේ තමා තුළ වැඩෙන්නේ නැහැ කියලා ශ්‍රාවකය සිහි පිටවන්න ඕන. වැඩෙනවා නම් මා තුළ මේ නිවන් මාර්ගයේ ಗುಣධර්ම වැඩෙනවා කියලා සිහි පිටවන්න ඕන. එතකොට අපි ඉන්ද්‍රිය ධර්ම ඉගෙන ගත්තානේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. පින්වතුනි බල ධර්මය බවට පත් වෙන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහමයි. එතකොට මොකද මේ එකම කාරණාවක් ඉන්ද්‍රිය වශයෙන් එකම කාරණා ඒ කාරණා පහම බල ධර්මයේ විදිහටත් ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. මේ විදිහට ඒකම ඇයි ගන්න එතෙන්ද? පින්වතුනි නිවන් මාර්ගයේ විස්තර කිරීමට අතිශයින් දක්ෂ ඒ නිවන් මාර්ගයේ පැද්ද වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට හොඳම උත්තරේ ඇයි ඉන්ද්‍රිය ධර්ම පහම බල ධර්ම උනේ කියන එක හොඳම උත්තරේ තමයි ඒ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ කියන එක. ඒ ඉන්ද්‍රිය ධර්ම විදිහට ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනකොට සද්ධා ඉන්ද්‍රිය. ඒ ශ්‍රද්ධාව නිවන් මාර්ගයේ බලයක් විදිහට වැඩ කරනකොට සද්ධා බලය. වීරිය නිවන් මාර්ගයේ ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනවා. කියන්නේ හැම වෙලාවෙම යාගේ වීරිය පිහිටලා තියෙනවා. එයන්නේ ආ වීරිය කිරීමට යා යොමු වෙච්ච කෙනෙක්. ඒක විරින්ද්‍රිය. මෙයාට නිවන් මාර්ගයේ පුදුම ශක්තියක් උපදවන වීර්යය. ඒක වීර්ය බලය. එයා ක්‍රියා කරන විදිහ අනුව. දැන් අපි කියමු එක්කෙනෙක් මම කටින් ධර්ම දේශනා කරනවා. ඒතර මම ගායකයෙක් නෙවෙයි දේශකයන් වහන්සේ තමයි. මම මේ කටින්ම සින්දුවක් කියවෝ මම ගායකයෙක්. ඒක දේශකෙක් නෙවෙයි. හැබැයි දෙකේම කටින් කිව්වේ. ආන්නේ වගේ. ශ්‍රද්ධාව දෙකටම හඳුනේ පාවිච්චි කළේ. ඒ වගේ තමයි ඉන්ද්‍රියක් විදිහටත් බලයක් විදිහටත් ශ්‍රද්ධාව එක එක්කෙනාගේ නිවන් මාර්ගයේ වැඩ කරනවා නිවන් මාර්ගයට යාව තල්ලු කරනවා සතියත් ඒ වගේ සමාධියත් ඒ වගේ ප්‍රඥාවත් ඒ වගේ. හරි. දැන් තව විස්තර කරලා දෙන්නම්. එතකොට ඉන්ද්‍රිය ධර්මනේ බල ධර්ම බවට පත් වෙන්නේ. ඒක ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය හොඳට තේරෙන්න ඕනේ. ඒකට බල ධර්මයේ කියන එක එයාට අදාහ ගන්න තියෙන්නේ. දැන් මම දේශනාවල දැක්කා වැඩිපුරම විස්තර කරලා තියෙන ඉන්ද්‍රිය ධර්ම ගැන. බල ධර්ම ගැන ඉන්ද්‍රිය ධර්ම තරම් විස්තර කරලා නැහැ. ඒකට හේතුව ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගන්න එකම එයාට ප්‍රමාණවත් එයාගේ තුල ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කර ගැනීම. ඒතර ඉන්ද්‍රිය කියන එක ඉක්මවාගේ එකක් බල ධර්ම කියන එක. දැන් තවත් විස්තර කරලා දෙන්නම් තේරෙන්නේ නැහැ කියලා එහෙම බය වෙන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතින් කාටත් තේරෙනව අඩුයි මේ හිමිට තේරුම් ගන්න ඕන. අපි මේ කොහොම ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න. ඒ නිසා මම මේ කියන කාරණාව තේරුම් ගන්න ඕන කියන තැන හිත පිහිටව ගන්න. මම මේ ධර්මයේ අසාසින් ඉන්න ඕන කියන තැන හිත පිහිටව ගන්න. බුදු කෙනෙක් වදාළ නිවන් මාර්ගයේ මම අහනවා කියන තැන හිත පිහිටව ගන්න. මේ ධර්මයේ ශ්‍රවණය කළ කුසල් වැඩෙනවා කියන තැන හිත පිහිටව ගන්න. මෙවැනි ධර්මයේ අසන්ත දුර්ලභයි කියන තැන හිත පිටව ගන්න. පින් කරපු අයටයි නිවන් මාර්ගය ගැන ඇහෙන්නේ කියලා හිත පිටව ගන්න. බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටියට යද්දී සැබෑ නිවන් මාර්ගයෙන් මට අහන්න ලැබෙනවා කියලා හිත පිටව ගන්න. එතකොට හරි. පින්තුනේ දැන් ඕනම කෙනෙකුට ඉස්සල්ලාම තියෙන්නේ ශ්‍රද්ධාව. පැහැදීම තමයි ඉස්සල්ලා තියෙන්නේ. ඒ පැහැදීමෙන් තමයි පින්වත්නි මෙහාට නිවන් මාර්ගයේ විවෘත කරන්නේ. ඒකයි ශ්‍රද්ධාව එච්චරම ඕනන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේක, ධර්මයේ සරණ යන්නේක, සංඝ රත්නයේ සරණ යන්නේක, තුනුරුවන් ගැන හිතේ තියෙන පැහැදීම, පහන්සිත හරි උපකාරයි. ඒකෙන් තමයි මේ නිවන් මාර්ගයේ දොරටු විවෘත කරන්නේ. දැන් මේ මාර්ගඵල ලබන කොටත් ඉස්සල්ලාම සෝවාන් වීමනේ මාර්ගඵල ඒ ස්ථීර වශයෙන් සසර දුකෙන් නිදහස් වීමට ප්‍රවේශ කරවන්නේ සෝතාපන්න සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආපන්න කියන්නේ පැමිණුණා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එකටයි සෝතාපන්න කියන්නේ ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් අමෘතය ලබා දෙනවා කියන්නේ නිවන අනිවාර්ය නිවන් පිණිස තියෙන මාවත. ඒතර මාවතට පැමිණිච්ච කෙනා කොහොමදත් එහි නිත්‍යාව කරා යනවාමයි. ඒතර සෝහාන් වුණාමත් වෙන්නේ පින්වත්නි සද්ධාව ස්ථිර වෙනවා. ශ්‍රද්ධාව ස්ථිර වෙනවා. ඒතකොට ශ්‍රද්ධාව ස්ථිර වීමමයි නිවන් මාර්ගයට පැමිණීම. එතනින් මෙහා ශ්‍රද්ධාව චංචලයි. දැන් අපි බලමු මේ ශ්‍රද්ධාවක් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තොත් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට කියනකට වැඩිය පහන් සිත තියෙන්නේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ වගේ ශ්‍රද්ධාවන් කොහොමද ඉන්ද්‍රිය ධර්ම බවට පරිවර්තනය වෙන්නේ කියලා. ඔන්න බලමු බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්තේනි යං ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත පැහැදීමකට බලවත් පැහැදීමකට පත් වුණා නම් ඔහුට බුද්ධ ශාසනය ගැන සැකයක් විචිකිච්ඡාවක් මේ නිවන් මාර්ගය ගැන සැකයක් විචිකිච්ඡාවක් නිවන ගැන සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙයිද කියලා හෙව්වා සද්ධාවන්ත කෙනෙකුට ආපර සූත්‍රයේ තියෙන මේ විස්තරය සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවට පැමිණිලා නම් පැහැදීමට පැමිණිලා නම් එයා බුද්ධ ශාසනය ගැන සැක කරන්නේ විචිකිච්ඡා කරන්නේ ස්වාමිනී ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා මෙන්න මේක කැමති වෙන්න ඕන. ඇත්තටම හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා නම් පහන්සිත ඇති වෙලා නම් බුදුරජාණන් වහන්සේ ගැන එයා අකුසල් දුරු කරනවා කුසල් උපදවනවා කියන එක කැමති වෙනවා. අකුසල් දහම් ප්‍රහාණය කිරීම කුසල් දහම් ඉපදවීම පිණිස කුසල් දහම් පිළිබඳව දැඩි වීරියක් දැඩි පරාක්‍රමයක් අත්නොහරින වීරියක් පටන්ගත් වීරියකින් වාසය කරනවා කියන කරුණ කැමති වෙන්න ඕන. හොඳට ශ්‍රද්ධාව ඇති වුණොත් අකුසල් දුරු කළා කුසල් උපදවන්න බලවත් වීරිය කරනවා. ඒක යන්ට සිද්ධ වෙන එකක්. සද්ධාව ඇති වුණාට පස්සේ තමන්ගෙන් වෙන පව් ඔහේ වෙන්න දෙන්නේ නැහැ. කුසල් දැහෙන් ගැන අහද්දී ඇසින් මාත්‍රයෙන් නතර කරන්නේ. එයා කැමති ඒක උපදව ගන්න. සද්ධාව ඇති වුණා නම් පරණ විදිහටම පව් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. එයා අකුසල් දුරු කළා කුසල් උපදව ගන්න වීර්ය කරනවා. බලවත් වීර්ය කරනවා දැඩිව වීර්ය කරනවා ස්වාමීනි ඔහු තුල යම් වීරියක් ඇත්ත ඒක තමයි ඔහුගේ වීරිය ඉන්ද්‍රිය සද්ධාවන්ත කෙනේ තමන්ගෙන් පරණ විදිහට අකුසල් වෙන්න දෙන්නේ නැතුව පෞසිද්ධ වෙන්න දෙන්නේ නැතුව ඒ අකුසල් දුරු කරලා කුසල් උපද්දවනවා නැවත නැවත ධර්මය අහනවා සීල රකින්නවා භාවනාවට හුරු වෙනවා නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්නවා නිවන් මාර්ගය පුරුදු කරනවා අන අකුසල් දුරු කළා කුසල් ඉපදුනා ඇයි අර බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන පුදුම පැහැදීමක් තියෙනවා. අන්න එයාගේ තියෙන වීරිය තමයි විරිය ඉන්ද්‍රිය. ස්වාමීනි ওই වීරිය කරගෙන කරන කෙනා දවන පටන් ගත්තේ සද්ධාවෙන් මේ ඊට පස්සේ දැන් සද්ධා ඉන්ද්‍රිය කියලා කියවෙන්නේ හැබැයි මතක තියාගන්න. ශ්‍රද්ධාවන්ත හොඳට ශ්‍රද්ධාවට ආපු කෙනෙක් අකුසල් දුරු කරලා කුසල් උපදවනවා. ඒකට දැඩි වීරියක් දැඩි පරාක්‍රමයක් අත් නොහරින වීරියක් එයාගේ තියෙනවා. ඒක තමයි වීරිය ඉන්ද්‍රිය. ස්වාමීනි පටන් ගත්ත වීරිය ඇති සදහවත් ආර්ය ශ්‍රාවකයාට මේක කැමති වෙන්න ඕන. ඒ තමයි සීයෙන් යුක්තයි කියන්නේ. අව ස්ථානෝචිත නුවණ හට ගන්නවා කියන එක. බොහෝ කාලයකට කලින් කරපු ඒවා බොහෝ කාලයකට පෙර කියපු ඒවා නැවත නැවත සිහි කරනවා. සිහි කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් කියන එක කැමති වෙනවා. ඒ කියන්නේ වීරිය කරන කෙනාට හොඳට සිහිය පිහිටනවා. අකුසලෙන් ගැලවෙන්න මොළේනවා නුවණ. මම මේ පාපය මේ දැන් සීල් මගෙන් සීල් කැඩෙන්න යන්නේ මම මෙතනින් මෙහෙම උපක්‍රම සීලිය පැන ගන්නවා ඊට පස්සේ මේක මිත්‍යා දෘෂ්ටියක් මම මේ මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව ඉන්නවා දැන් එතකොට ඒකට එයා කරන උපක්‍රම. එතකොට යාළුවෝ කියනවා ආවල් තැන බණ අහන්න යන් ආවල් බණ හොඳයි අරක හොඳයි මේක හොඳයි කියලා. ලොකුවට දැනෙතර මෙයා කල්පනා කරනවා. මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ මේ ධර්මයේ කොහොමදත් හොඳයි. ඒතර මට තියෙන ප්‍රශ්නේ මා තුළ ගුණධර්ම දියුණු කරගන්න බැරි එක. වීර්යය තියෙන්නේ නැති එක. ඒ නිසා බණ කියන ආන්දරංගේ දෝෂයන් මේ මේක මා තුළයි මට මේ ගුණධර්ම දියුණු කරගන්නේ ඊට උපකාරක ධර්ම මට මන් ධර්මයේ අහන තැනින් මට ලැබෙනවා. ඒ නිසා මා මේ හැම තැනම පටලැවෙන එක මම නතර කරගන්න ඕනේ. ඔන්න මෙයා උපක්‍රම ඊට පස්සේ කියනවා අනේ මේ මෙහෙමයි කියලා හිමීට මං අරිනවා. නැත්තම් මිත්‍යා දෘෂ්ටියට කොක්ක ගහගෙන ඉක්ම යනවා. ඕම හරියන්නේ ඔයලා කොච්චර බණ ඇහුවද කෝ ඔයාලා මාර්ගඵල ලැබුවද ආනාවල් තැන සතියයි සතියෙන් භාවනාවෙන් සෝවාන් වෙනවා අර අහවල් අක්ක අනාගාම වෙලා ඉන්නේ අර අහවල් නංගිය දැන් මේ සෝතාපන්න වෙලා අර බලාපන් අර කෙල්ල ඔය ගියාට ඔය සකදාගාම වෙලා ඉන්නේ ඒක උඩ සමාතුල තිබ්බේ නැත්තම් ශ්‍රද්ධාව එයාට ඒවා බැහැර කරලා යහපත් කුසලයට එන්න එයාට වීරිය නෑ. පඳුරැල්ල වගේ ඇදීගෙන යනවා. එයා එතනින් හොඳට බේරුණා නම් වීරියෙන් නැගී හිටියා එයාට හොඳ සීයක් තියෙනවා. තේරෙනවා මේක හොඳයි මේක නරකයි කියලා. මේ විදිහට ওই විදිහට වීර්යය කරන කෙනාට හොඳට සිහි කරන්න පුළුවන්. කොහොමද කොහොමද උනේ කියලා කලින් වෙච්ච දේවල් කලින් මේ කියපු දේවල් සිහි කරන්න පුළුවන්. බොහෝ කොට සිහි කරන්න පුළුවන්. ගොඩාක් සිද්ධි සිද්ධීන් අතරේ එයාට හොඳට සිහි කරන්න පුළුවන්. තොට චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා හොඳට සිහි කරන්න පුළුවන්. එතකොට මෙයාට මේ සාරිපුත්ත මහරහතන්වස් දේශනා කරනවා ඒ වීරිය කරන කෙනා තුල සිහියනේ පිහිටියේ ඒ වෙනතුනේ මේක අකුසල් මේක කුසල් කියලා තේරුම් ගන්න සිහියේ ඉපැයි එතකොට මේ කුසල් අකුසල් කියලා තේරුම් ගන්න කුසලයට හිත ඇදලා ගන්න එක නේද සිහියේ බලවේගය කියලා මෙලෙන්ද ප්‍රශ්නෙන් අපි කලින් උපමා වලින් තේරුම් ගත්තේ අන්නේ සිහිය ඒකට සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා. ඔහු තුල යම් 100ක් ඇද්ද? ඒ 100ට තමයි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. දැන් බලන්න කොච්චර එක එක ආකාරයකින් මේ ඉන්ද්‍රිය ධර්ම විස්තර කරනවද කියලා. එතකොට මේ වීරිය එයාගේ බල ශක්තියක් බවට පත් වුණා. මේක වීරිය බලය. මේ සිහියම එයාගේ බලය බවට පත් වුණොත් ඒක සති බලය. ස්වාමීන් පටන්ගත් වීරිය ඇති පිහිටුවගත් සිහිය ඇති සදහැවත් ආර්ය ශ්‍රාවකයා වීරියෙන් යුතු ඒ විදිහට සිහිය තියෙන ආර්ය ශ්‍රාවකයා මේක කැමති වෙන්න ඕනේ කැමති වෙන්න ඕනේ කියන්නේ ඒක යට ලැබෙනවා ඒ තමයි නිවන අරමුණු කොට සමාධිය ලබන්නේය සිතේ ඒකාග්‍රතාවය ලබන්නේ යන කරුණ හිත එකඟ වෙනවා නිවනට නිවන් පැත්තට ඊළඟට හිත සමාධිමත් වෙනවා හිත එකඟ වෙනවා ඉතින් මේක තමයි කියලා කිව්වා. එයාගේ හිතේ යම් එකඟ බවක් ඇත්තේ. ඒක සමාධි ඉන්ද්‍රිය. අකුසල් දුරු කරන කුසල් උපදවන කෙනාගේ හිත විසිරී තියන්නේ. පින්වත්නි අපේ හිත ගොඩාක් විසිරෙන්නේ පංචකාමයේත් එක්ක. පංචකාමයේ අකුසල් කියලා හඳුනාගෙනම ඒ අකුසල් බැහැර කරන කෙනාගේ හිත කොහොම විසිරෙන්නද? ඊට එකඟ වෙනවා. හරි තැම්පත් කෙනෙක් වෙනවා. කලබල නැති චරිතයක් වෙනවා. එයාගේ හිතේ තියෙන එකඟකම සමාධි ඉන්ද්‍රිය. ස්වාමීනි පටන්ගත් වීරිය ඇති පිහිටුවගත් සිහිය ඇති සමාහිත සිත් ඇති සදහවත් ආර්ය ශ්‍රාවකයා හට මේ මේක කැමති වෙන්න ඕන. ඒ කියන්නේ මේක ලැබෙනවා. මොකද්ද? මේ සංසාරයේ කෙලවරක් දැක්ක නොහැකි. අනමතග්ගෝ යං විත්‍රි සංසාරෝ සංසාරේ ගොඩාක් දීර්ඝයි අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු සත්‍යයන්ගේ සසර සැරිසරා යෑමේ ආරම්භක කෙලවරක් නොපෙනී අවිද්‍යාවෙන් මෙල්ල තණ්හාවෙන් බැඳිච්ච කෙනාට ආරම්භක කෙලවරක් පේන්නේ මොකද්ද අවිද්‍යාවෙන් වැහුනේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සියලු සංස්කාරය අවිද්‍යාවෙන් වැහුණා සංඛාරපත්‍ය විඥාන. විඥානේ අවිද්‍යාවෙන් වැහුණා. විඥානපත්‍ය නාම රූපං. නාම රූපේ අවිද්‍යාවෙන් වැහුණා. නාම රූපච්ච සලායතන ආයතනය අවිද්‍යාවෙන් වැහුණා. සලායතන පත්‍ය පස්සෝ ස්පර්ශය අවිද්‍යාවෙන් වැහුණා. පස්සපච්ච වේදනා වේදනා අවිද්‍යාවෙන් වැහුණ නිසා වේදනාපච්ච තණ්හා තණ්හාවෙන් බැඳුණා. තණ්හාවෙන් බැඳුනා සංස්කාරවලට විඥාණයට නාම රූපවලට සලායතනවලට ස්පර්ශයට වේදනාවට තෘෂ්ණාවෙන් බැඳුනා බැඳිච්ච නිසා තණ්හා පත්‍ය උපාදානං ග්‍රහණය වෙලා ගියා ග්‍රහණය වෙලා ගියේ තන කර්ම සකස් වුණා භවය ඒ කර්ම සකස් වීමත් එක්ක ඒවා විපාක දෙන්න ඉපදුනා භවපච්චා ජාති ඉපදිච්ච කෙනාට තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් තියෙන්නේ. පටිච්ච සමුපාදේ සකස් වෙනවා. ආරම්භ කෙලවරක් දැන් අවිද්‍යාව අහවල් තැන පටන් ගත්තා කියලා එකක් නැහැ. මෙච්චර කාලයක් අවිද්‍යාව තිබ්බේ නැහැ ආවල් තැනින් පටන් ගත්තේ කියලා එකක් නැහැ. අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ සංසාරේ කෙලවරක් මව් මව් නොවුන කෙනෙක් නෑ පියා නොවුන කෙනෙක් නෑ දුව නොවුන කෙනෙක් නෑ පුතා නොවුන කෙනෙක් නෑ අම්මා නොවුන කෙනෙක් නෑ බිරිඳ නොවුන කෙනෙක් නෑ ස්වාමියා නොවුන කෙනෙක් නෑ මව් මැරිලා අඬද්දී වැටිච්ච කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියා මැරිලා වැටිච්ච කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි අපේ ඇටකටු එකතු කළොත් මහා වේපුල්ල පර්වතය තරම් කඳු එක කල්පයක අපි මේ පොළොවට පස්ස එකතු කරපු එක විතරයි කළේ. මොහ ඒ වගේම සාගරයටත් එහා කඳුළු එකතු කරපු එක කළේ. ආයේ පටන් ගත්ත තැනන් අවසන් වෙන තැන හොයාගන්න නෑ මේක චක්‍රය කැරකෙනවා. එක කර්මයක් විඳවනකොට තව කර්මයක් රැස් කරනවා. ඇයි අපේ ජීවිතේ අපි අහන දකින හැම දෙයකටම උපාදාන වෙනවා. පංච උපාදානස්කන්ධයට බැඳී ගියා දුකට බැඳී ගියා කෙලවරක් නැහැ ඊට පස්සේ අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරයේ ඉතිරි නැතුව ඊට මේ විදිහට දීයෙන් යුක්තව සිහියෙන් යුක්තව සමාධියෙන් යුක්තව ඉන්න කෙනා මේ අවිද්‍යාන්ධකාරයේ ඉතුරු නැතුව නිරුද්ධ කරලා තෘෂ්ණාව ඡය වුණ විරාගය විරාගයෙන් යුතු නිරෝධ නිරුද්ධ වූ නිවනක් ඇද්ද? ඒ ශාන්ත දෙයක්, ඒ ප්‍රණීත දෙයක් කියන කරුණ දැනගන්නවා. මේ අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම මේ ඒ වගේම පංච උපාදානස්කන්ධ මේ සසර පැවැත්මට තියෙන ඇල්ම දුරු කිරීම, නිරුද්ධ කිරීම සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්. කියලා අර නිවන අරමුණු කරනවා. නිවන ගැන ඒ විදිහට දැනගන්නවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඒ Nirodhe හිත පිහිටවන්න පුළුවන්. ඉතින් බාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි ඔහු තුල මේ ඔය තියෙන ප්‍රඥාව තමයි කිව්වා ප්‍රඥා ඉන්ද්‍රිය. සසර යමන තේරුම් අරන් ඒ සසර ගැන ඊළඟට අවිද්‍යාව නිරුද්ධ කිරීම ගැන තමා තුළ ලත් අවබෝධයෙන් නිවනේ හිත පිහිටවන්න පුළුවන් ගැතියි. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ස්වාමීනි මේ ආර්ය ශ්‍රාවකයා මෙසේ ඊටා බලවර ලෙස වීරිය කර කර මෙසේ සිහි කර කර මෙසේ සිත තැම්පත් කර කර මෙසේ දැන දැන මේ විදිහට වීර්ය කරමින් සිහිය පිහිටව ගනිමින් සාහිත එකඟ කරමින් මේ විදිහට ප්‍රඥා ඉන්ද්‍රියෙන් දැනගනිමින් මේසේ ගැඹුරින් අදහයි හිත ගැඹුරින් හිත පස්ලෙන් වෙනවා යම් ධර්මයක් මා කලින් අසන ලද්දේද ඒ ධර්මියෝ මේ ඒ ධර්මය නොවේ ඒ ධර්මයන් මම දැන් කයෙන් ස්පර්ශ කොට වාසය කරමි. ප්‍රඥාවෙන්ද විනිවිද දකිමි. ස්වාමීනි, ඔහුගේ යම් සද්ධාාවක් ඇද්ද? ඒ ඔහුගේ සද්ධා ඉන්ද්‍රියයි. කලින් අහලා තිබ්බනේ පංච උපාදානස්කන්ධය කියන එක අහලා තිබ්බා විමසයිමස හිටියා. මෙහෙන් දැන් දකිනවා. පටිච්චසමුපාදය ගැන අහලා තිබ්බා විමසයිමස හිටියා. මෙහෙන් දැන් දකිනවා. සසර පැවැත්ම දකිනවා. ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා අහලා තිබ්බ දැන් එයා නිවන කයින් පැහැස වාසය කරනවා. ඒතකොට මේ කලින් අහලා තිබ්බේව නේද? දැන් අපි ඉන්දියාව ගැන කියනවා මල ආසයි. ඊට පස්සේ අම්මේ මෙන්න කිච්චකෝටේ. අර හුවට වැඩිය වෙනම දෙයක් ඒක. එතකොට යාට මේ නිවන ගැන කියූ බුදුරජාණන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් එනවා. මේ ධර්මයේ ගැන පුදුම පැහැදීමක් එනවා. ඒ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලා කියන ආර්ය ශ්‍රාවකයෝ ගැන පුදුම පැහැදීමක් එනවා. අන්නේ ශ්‍රද්ධාව, සද්ධා ඉන්ද්‍රිය. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය ධර්මයේ වැටහීමත් එක්ක තමයි යාතුල බලවත් වෙන්නේ. මුලින් පටන් ගත්තේ ශ්‍රද්ධාවෙන්. සද්ධාවන්තය තමයි වීරිය කලේ. වීරියත් එක්ක තමයි සිහිය පිහිටියේ. සිහියත් එක්ක තමයි හිත සමාධිමත් වුනේ. ඒ තුළින් තමයි යථාර්ථය දැක්කේ. ඒ දකිනකොට තමයි මෙයාට සද්ධාවම බලවත් වුනේ. කලින් මේවා අපි අහලා තිබ්බේ. ඒ වුණාට දැන් මට ඒක අවබෝධ වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙමින් සාරිපුත්තේ කෙහිම්ම තමයි සාරිපුත්ත ওই විදිහටම තමයි වැඩින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කළා. දැන් තේරුම් ගන්න මේ නිවන් මාර්ගය කියන්නේ. අන්න ওই විදිහට ඇතිවෙන ඉන්ද්‍රිය ධර්මය. එයාගේ නිවන් මාර්ගයේ යාට බලයක් උපද්දවනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. අන්න ඒක ශ්‍රද්ධා බලය. දැන් අපි හිතන්නකෝ වීරිය කියන එක. දැන් ඔන්න වීරිය. වීරිය කියන්නේ මේ කෙලෙස් වලින් ඈතර වෙන්න වීරිය කරන්න කියනවා පින්වත්නි. මඩේ ඉරුණ ඇතෙක් ඒකෙන් ගොඩ එනවා වගේ. මඩ කියන්නේ ඉරෙන එකක්. ඇතා කියන්නේ මහා බර සතෙක්. මහා බර සතෙක් ඉරෙන මඩ ගෝරුවක වැටුණාට පස්සේ කොහොම ගොඩ එන්නද? එහෙට මෙහෙට හැරෙන්න හැරෙන්න තව එරෙනවනේ. ඊටකට යා බලවත් වීරියෙන් බලවත් වීරියෙන් කොහොම හරි ගොඩේනවා. අන්නේ වීරිය විචිරි බලය. විචිරි බලය. ඊට පස්සේ අපි අපි කියන ප්‍රඥා බලය කියන එක. ඕන දැන් මතකද සිංහයා මඩේ එරිලා හිටියා. ඊට පස්සේ අර නරියා කලේ ඒකට වතුර දැන් ගොඩ ගන්න බෑනේ කොහොමද? ඊට පස්සේ වතුර පාරක් හරගෙන හරගෙන හරගෙන හරගෙන ඇවිල්ලා ඒ වතුර පාර අර යන්න සැලැස්සුවා අර සිංහයා එරිලා ඉන්න තැනට. ඉතින් අර සිංහයා එරිලා හිටපු තැනට වතුර ගිහිල්ලා බුරුල් වුණා. බුරුල් වුණාට පස්සේ කිව්වා දැන් දැඩිව වීර්යය කළා කළා කළා කොහොමද උඩට පනින්න කියලා. සිංහයා තැන්නා. ඔතන වීරියටත් වඩා වැඩ කළේ මොකද්ද? නුවණ. ඒ වගේ කෙනෙකුට මේ නිවන් මාර්ගයේ නොවන මෙයා කල්පනා කරන ක්‍රමයේම ශේෂ්ඨයි. ඒකම තමයි යාගේ ශක්තිය, ඒක තමයි බලය. ඒක ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ප්‍රඥා බලය ඉන්ද්‍රිය ධර්මියෝම බල බවට පත් වෙනවා. එතකොට ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. තව තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ඒවා පිහිටන හැටි මේ දහං කරුණු හොයන බෝධිපාශික ධර්මය ඉගෙන ගන්න ආසා මේ නිවන් මාර්ගේ කොහොමද වැඩෙන්නේ කියලා හොයන අයට හරි අගේ ඇති කාරණාවක් කියනවා බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල මල්ලකයන්ගේ නියංගමේ සමග වැඩ සිටියේ. මල්ලක සූත්‍රයෙන් ඉන්ද්‍රිය සංයුත්තේ බුදුරජාණන් වහන්සේ සංඝයාට අමතාව අදාලා. මහණෙනි ආර්ය ශ්‍රාවකයා හට යම්තා කාර්ය ඥානයේ නෝපන්නේ වේද ඒ තාක්ම ඉන්ද්‍රියන් හතරක පිහිටීම නොවේ ඒ තාක්ම ඉන්ද්‍රියන් හතරේ බැසගෙන සිටීම නොවේ ඉන්ද්‍රියෝ පිහිටන්නේ බැසගෙන හිටින්නේ උපදිනව නැති වෙනවා උපදිනව නැති වෙනවා එයා තුල පිහිටි දෙයක් බවට එයා තුල බැසගත් දෙයක් බවට පත් වෙන්නේ ආර්ය ඥානයේ උපදින්නේ නැති තාක්කල් ආර්ය ඥානය කියන්නේ කොහොමද? ආර්ය ඥානය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. හේතුඵල ධහම ගැන තියෙන අවබෝධය යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හේතුන් නිසා හටගන්නේ හේතු නැතිවීමෙන් නැති වී යන බව. මේ ආර්ය ඥානය ආර්ය සත්‍ය අවබෝධය තමා තුළට එන්නේ නැති තාක්කල් ඉන්ද්‍රිය ධර්මයෝ පිහිටන්නේ බැසගන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපි බලමු තවත් විස්තර කරනකම් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යන්තා කොච්චර පරාල ගැහුවා කැණි මණ්ඩල තිබ්බේ නැත්නම් පරාල පිහිටන්නේ පරාල නැතුව නෙවෙයි තියෙනවා කැණි දැන් ආයෙ දැන් විස්තර කරන්න වෙයි කැණි මණ්ඩල මොකද්ද කියලා දැන් කැනිමල්වල් කියන ඒවා දන්නේ නැහනේ. බින්වතුනි මේ වචන පවා ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ ඉස්සර දැමුත් සමහර ගෙවල් තියෙනවා. පරාල ඔක්කොම එකතු කරලා මැන්ද ගෙඩියෙන් බොස් ගෙඩියක් වගේ අං ගෙඩියක් වගේ ලී වලින් හදපු එකකට තමයි අර වටේටම වාලේ තියෙන පරාල ටික එකතු වෙන්නේ. ඒතර මැදින් බාල්ක දැමිලි ඒ මොකොත් නැහැ. එතකොට වහලේ වටේට තියෙන පරාල ටික අර මුදුනේ එක ගෙඩියකටම එකතු වෙනවා. ඒකද කියනවා කැණි මණ්ඩල කියලා. පරණ ශාලාවල් වල සමහර වෙලාවට ගෙවල් වල තියෙනවා මේ කැණි මණ්ඩලට වහලේ හදපු ඒවා. එතකොට ඉස්සර ගොඩක් තිබිලා තියෙන කැණි මණ්ඩල. ඊට පස්සේ කොච්චර පරාල තිබ්බත් ඒවා පිහිටන් හිටින්නේ නෑනේ මැදදී අර ලිය තිබ්බේ නැත්තම් කැණි මණ්ඩල තිබ්බේ නැත්තම්. ඒ වගේ තමයි කිව්වා සද්ධාව වුණත් වීරිය වුණත් සිහිය වුණත් සමාධිය වුණත් මේවා විසිරෙනවා ප්‍රඥාව නැත්තම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ආර්ය සත්‍ය ගැන යාගේ දැක්ම හිතේ තියෙන්න ඕන. එතකොට තමයි ශ්‍රද්ධාව හොඳට පිහිටන්නේ. වීරිය හොඳට පිහිටන්නේ. සීය හොඳට පිහිටන්නේ. සමාධිය හොඳට පිහිටන්නේ. ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා යම් කලේ කාර්ය ඥානෙ උපදනාද එකල්ලි ඉන්ද්‍රියන් හතරක පිහිටීම වෙයි. ඉන්ද්‍රියන් හතරක බැස ගැනීම වෙයි. කොමක්ද? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට ඒ ප්‍රඥාව අනුව යන සද්ධාව පිහිටනවා. ඒ අනුව යන වීරිය පිහිටනවා. ඒ අනුව යන සීහ පිහිටනවා. ඒ අනුව යන සමාධිය පිහිටනවා. මේකේ සංගවිච්ච කතාවක් තියෙනවා. අපේ ශ්‍රද්ධාව හරි මාර්ගයට ගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන වැටහිම තියෙන්න ඕන. ඒකයි ආර්ය සත්‍ය ඉගෙන ගන්න කියන්නේ. ශ්‍රද්ධාව හරි මඟට ගන්නවා. ඒකට උපදින ශ්‍රද්ධාව සුගතියකින් කෙලවර වෙන්නේ නැහැ. නිවනින්මයි කෙලවර වෙන්නේ. වීරිය නිවනින්මයි කෙලවර වෙන්නේ. සීය නිවනින්මයි කෙලවර වෙන්නේ. සමාධිය බඹලොන් ඉවර වෙන්නේ නිවනින්මයි කෙලවර වෙන්නේ. ප්‍රඥාව තිබ්බොත් මේ චතුරාර්ය සත්‍ය වැටහීම. චතුරාර්ය සත්‍යයට අයිති නැද්ද අපි මේ ඉගෙන ගන්න සත්‍ය බෝධිපාංශික ධර්ම? අයිති නේ. ඇයි? බෝධිපාංශික ධර්ම අයිති දුක්ඛාරිය සත්‍යයටද, සමුදාය සමුදයාරිය සත්‍යයටද, නිරෝධාරිය සත්‍යයටද, මාර්ගාරිය සත්‍යයටද? මාර්ගාරි සත්‍යයට මේ තමයි මාර්ගය ගැන ඉගෙන ගන්න එක. ඒ මේවා ඉගෙන ගැනීම තුළිනොත් හිත මෝරනවා. ආහන එක තුළිනොත් හිත මෝරනවා. අතිශයින් ශ්‍රේෂ්ඨ මෙවැනි උදාහරණ ආහන එක. හිත මෝරනවා. දැන් අපි කොච්චර දේවල්ද කියලා බලන්නකෝ. මේ අපි තේරුම් ගත්තේ නැති දේවල් දැන් සාමාන්‍යයෙන් අපි අපාය ගැන අහනකොට ඔන්න දැනෙනවා වැඩි. දිව්‍ය ලෝකේ ගැන අහනකොට දැනෙනවා වැඩි. ශ්‍රද්ධාව ගැන අහනකොට දැනෙනවා වැඩි. ඒ තමයි අපි ඉන්න තැන. ගොඩාක් අපේ ජීවිතේ උපරිමයට වගේ දිනුනලා තියෙන ශ්‍රද්ධාවට. දැන් මේ වගේ දේවල් කතා කරනකොට සකර ගැඹුරුයි වගේ, තේරෙන්නේ නැහැ වගේ. ඇයි ඒ? ඒ අපේ හිත හුරු නැහැ. දැන් හුරු කරගන්න ඕන. නැවත නැවත අහන්න ඕන. අපි මෝරන්න ඕන. පුංචි කාලේ අපි පුංචි කාලේ අහපු දේවල් එක දිගටම ලොකු වෙනකල් මහන්නේ ඒ වගේ අපි ඒක දිගටම එකම තැනකින් නැතුව අපේ හිත මෝරව ගන්න ඕන. හැබැයි තේරෙන් තේරුම් ගන්න ආර්ය සත්‍ය අහද්දින් අහද්දිමුත් හිත නැඹුරු වෙන්නේ කොහෙටද? චතුරාර්ය සත්‍ය අහද්දින් අහද්දිම හරියටම ශ්‍රද්ධාව හිතේ නැඹුරු බවකට එන්නේ එතකොට. අපේ ශ්‍රද්ධාව වුණත් හරි පැත්තට ගන්නට චතුරාර්ය සත්‍ය පිළිබඳව තමන්ට දැක්ම තියෙන්න ඕන. ඒ නිසා පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන පටිච්ච සමුප්පාද ගැන අහන්න ආශ කරන්න. නිවන් මාර්ගය ගැන අහන්න ආශ කරන්න. අකමැති වෙන්න එපා. හැබැයි දියුණු කරගන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයාට තමයි වීර්ය උපදින්නේ. වීර්යවන්තයා තුළ තමයි සිහිය පිහිටන්නේ. ඒ වීර්ය සිහිය තියෙන කෙනාට තමයි සමාධිය උපදින්නේ. සමාධියට තමයි ඇත්ත පේන්නේ. ඇත්ත පේන කෙනාට තමයි ගැඹුරටම සිඳා බහපු ශ්‍රද්ධාව උපදින්නේ. පටන් ගන්න තියෙන්නේ ශ්‍රද්ධාවයි. සෝතාපන්න වෙනකල් ඉන්ද්‍රිය ධර්මියෝ විසිරි විසිරි තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාට කිඳා බයින. එක තැනම පිටනවා. වෙන් වෙන් වශයෙන් තියෙද්දිම තමාරෙන් මාර්ගය දියුණු කරනවා නම් ওই පහම එකට පිහිටියොත් කොහොම වෙයිද? සද්ධා, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව. එනිසා මේවා තේරුම් ගන්න. පින්වතුනි දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා දුක්ඛා පටිපදා චිප්පා විඤ්ඤා සුඛා පටිපදා දණ්ඩා විඤ්ඤා සුඛා පටිපදා චිප්පා විඤ්ඤා කියලා ප්‍රතිපදා හතරක් තියෙනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් මාර්ගඵල අවබෝධ කළා නම් අවබෝධ කළේ ওই ප්‍රතිපදා හතරෙන් සියලු මඟඵලලාභී දැන් දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා දුක්ඛා පටිපදා කියන්නේ මෙයාගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, නිතර බැට කකා තියෙන්නේ. නීවරණ වලින් නිතර බැට කකා තියෙන්නේ. හැබැයි මෙයාගේ හිතේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මය මෘදු විදිහට තියෙනවා. කෙලෙස් වලිනුත් බැට කරනවා ඉන්ද්‍රිය ධර්මයන් මෘදුයි. මෙයා නිවන් මාර්ගය පුරුදු කරනකොට මෙයාට අවබෝධය ලැබෙන්නේ හිමීට. හේතුව ඉන්ද්‍රිය ධර්මය මෘදු නිසා. අවබෝධයේ හිමින් උනේ කෙලෙස් වැඩි නිසා නෙවෙයි. ඉන්ද්‍රිය ධර්මය මෘදු නිසා. ඉතින් අර කෙලෙස් වලින් නිතර බැටකන නිසා ප්‍රතිපදාව දුකයි. සතිපට්ඨානෙ වඩන්න තියෙන අමාරුවෙන්, ඊර්ය කරන්න තියෙන අමාරුවෙන්, ඉරිදිපාද අමාරුවෙන්, ඉන්ද්‍රිය ධර්මය අමාරුවෙන්, බල ධර්මය අමාරුවෙන් වඩන්න තියෙනවා. ඊළඟට ওই විදිහටම අමාරුවෙන් ඉන්න රාගෙන්, ද්වේෂෙන් නිතර ඇති වෙන කෙලෙස් වලින් බැටකකා ඉන්නවා. හැබැයි මෙයාගේ හිතේ ඉක්මනට උපදිනවා සද්ධාව. ධීරිය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්ම බලවත් උපදිනවා. මෙයා කොච්චර කෙලෙස් වලින් බැටකෑවත් ඉන්ද්‍රියෝ බලවත් උපදින නිසා ඉක්මනට අවබෝධ වෙනවා. මුගලම් මහරහතන් වහන්සේ වගේ. මුගලම් මහරහතන් වහන්සේ අරහත් වෙටපත් වෙන්න කලින් නින්දෙන් පුදුම විදිහට බැට කෑවා. නමුත් සතියක් ඇතුළත අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා සුඛාපටිපදා. සුඛාපටිපදා කියලා කියන්නේ සැපවත්. එයාට ඉක්මනට හිත එකඟ වෙනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය තුන. කියලා අච්චර කෙලෙස් වලින් බැට ගන්න හිත එකඟ වෙනවා. සුඛාපටිපදා. හැබැයි ඉන්ද්‍රිය ධර්මිය තියෙන්නේ මොනද විදිහට? සද්ධා, විදීසත්, සමාධි, ප්‍රඥා. එයා කොච්චර ධ්‍යාන වැළුවත්, එයාගේ ප්‍රතිපදාව කොච්චර සැපවත් වුණත් මාර්ගඵල අවබෝධය හිමීට සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය ධර්මවල දුර්වලතාවය යනවා. ඒ මනෝද බව අනුව. සුඛාපටිපදා. අන ධ්‍යානය හොඳට ලැබෙ ඇති වෙනවා. හිත කෙලෙස් වලින් දැක ගන්නෑ. ඉන්ද්‍රිය ධර්ම තියුණු නැති වෙනවා. සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා. ඉක්මනට අවබෝධ වෙනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ. සාරිපුත්තයන් වහන්සේ පැවිදිව සත්‍ය දෙකෙන් පවන් සලසලා ඉඳින් ධර්මය අවබෝධ කළේ අරහත්ත්වයටපත් වුණේ. එතකොට මේ විදිහ ප්‍රතිපදාවන් වල වෙනස්කමුත් ධර්මය අවබෝධ වීමේ වේගවත් බව එහෙ නැත්නම් හිමින් බව ඒක තීරණය වෙන්නේ ඉන්ද්‍රිය ධර්මය අනුව. එතකොට මම අද බල ධර්මය විස්තර කරන්නට කියලා පටන් ගන්න ඉන්ද්‍රිය ධර්මය තමයි විස්තර කළේ. මක් නිසාද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්මය බවට පත් වෙන්නේ. ක්‍රියාකාරීත්වය යනවා. ඔන්න ඔබ හිතන්න සූරම්බට්ට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු උපාසකයෙක්. ඒ උපාසක බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවට පස්සේ සෝතාපන්නයි. සෝතාපන්න බවට පත් වෙලා දුටු දහන් නැතුව බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වැඳලා පිටත් වුණා. මාර්යා කල්පනා කළා මේ උපාසකයා යන විදිහට මොහු ධර්මයේ පිහිටියාද මේ මාර්ගඵල ගැන මාර්යට තීරමන්නේ ඒ නිසා මොහුගේ හිත වෙනස් කරන්න ඕන කියලා මොහු ගෙදර යනකොට ආකාශයේ බුදුරුවම වාගෙන හිටියා මේ උපාසක බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වැඳා මවාගත් බුදුරු වෙහෙති මාරයා කියනවා උපාසකය මං අර බණ කියද්දි කිව්ව නේද මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා මට වැරදිලා කියෝනේ සංස්කාරය නිට්ටයයි මං කිව්ව නේද මේවා දුක් සහිතයි කියලා මට වැරදිලා කියෝනේ ඒ සංස්කාරය සැප සහිතයි මං කිව්ව නේද මේවා අනාත්මයි කියලා උපාසකය මට වැරදිලා කියෝනේ මේ මේවා ආත්මයි. මේ උපාසක එක මොහොතින් කය ඍජු කර නැගිලා දික් කළව ඔබ නේද පාපේ මායя කියලා. මේ බුදුරෝ මාගෙන ඉන්නේ. ඔබ වගේ දහහක් ඇවිල්ලා කිව්වත් සංස්කාරය අනිත්‍යයි කියලා. සංස්කාරය අනිත්‍ය බව මාතටවා. දුක් බව දුටුවා. අනාත්ම බව දුටුවා. මාහයට අභියෝග කරන්න තරම් කොහොමද ශ්‍රද්ධාව කොහොමද ප්‍රඥා බලය අන්න බලය අන්න ශ්‍රද්ධා බලය අන්න ප්‍රඥා බලය අන්න වීර්ය බලය ප්‍රකට වෙච්ච දෙයක් ඒ වගේ ශ්‍රද්ධාව එයාට බලයක් වෙනවා ඊළඟට දැන් උනත් සාමාන්‍යයෙන් ලාවට ශ්‍රද්ධා බලය ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවලා පැහැදිලි නැති කරගෙන එයා කෙනෙක් කෙනා මෙයා ධර්මය අවබෝධ කරලා නැහැ. නමුත් කොහේ හරි මිත්‍යා දෘෂ්ටියක් පැතිරෙනවා. මිත්‍යා දෘෂ්ටිය පැතිරෙද්දී එයාට තේරෙනවා මේක මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේක එකඟ නැහැ. මම කොච්චර ඔහම නෙමෙයි සිය ගාණක් බණ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම පිළිගනින්න. අන්න ඒ සිය ගානකට සොලවන්න බැරි යෝගී සද්ධාව මොකද්ද? සද්ධා බලය. සද්ධා බලය. ඊර්ය පසුබස්සන්න බැරි විදිහට පිළිගන්න. ඊර්ය බලය. සීය පසුබස්සන්න බැරි විදිහට පිළිගනවා සති බලය. දැන් අපි ගමු අර ආර්යවංශ දේශනාව කරනකොට ධර්ම කතික අබේ තිරුන්ට ආර්යවංශ දේශනාව කරනකොට තවත් තිරුන් වහන්සේ නමක් අකමැත්තෙන් හිටියනේ ලංකාවේ ඉච්ච දෙයක් ඉස්සර රහතන් වහන්සේ කාලේ ඊට පස්සේ මේ තිරුන් ධර්මයේ කියලා අවසන් වෙච්ච ගමන් අර මේ අමනාපෙන් හිටු භික්ෂුව හරියට දොස් කිව්වා. මේ ධර්ම දේශනාව කරලා ඉවර වෙලා ඈත වනාන්තරයට යනවා යන්නේ මේ දෙනම එකට. හොඳටම බැන බැන යනවා. අර ධර්ම දේශනා කරපු සාන්නාංශේ සංසුන්ව ගමන් කරන අර බැනුම් ටික අහගෙන. ඊට පස්සේ කුටියට දැන් පාරවල් දෙකට වෙන් වුණා. ඉතින් ගෝල නම අහනවා ස්වාමිනී මෙච්චෙක් මේ ගව් ගානක් එනකල් බැන බැන ආවා. ඒ බැන බැනෙද්දී ඔබ වහන්සේට තරහ ගියේ නැන්ද? ඊට පස්සේ කියනවා මේ ආයස්මතුනි ධර්ම දේශනා කරපු තැන ඉඳලා මේ මම මේ පැමිණෙන තැන දක්වාම එක පියවරක් මා අසීහින් තිබෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ හැම පියවරක්ම සිහින්. එතකොට එතන ඉඳලා මේ දක්වා තියෙන තියෙන පියවරට බනිද්දී ඒ බැනුමෙන් ප්‍රසොලවන්න බැරි සිහිය මොකද්ද? සති බලය. සති බලය. අර උපාසක තුල බුදුරුවක් මවාගෙන මේ අනිත්‍ය අනිත්‍ය නෙවෙයි කියද්දී ඔහුට අනිත්‍යයි කියලා තුන් ලෝකෙටම කියන්න පුළුවන් වූ ශක්තිය කුමක්ද ප්‍රඥා බලය. ඒ නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහ තමාගේ නිවන් මාර්ගයේ කාටවත් සොලවන්න බැරි මහා යෝධයන් පස් දෙනෙක් විදිහට වැඩ කරනවා. අන්න බලධර්ම. යෝධයෝ පස් දෙනෙක්. ශ්‍රද්ධාව. ඒතර නිවනට යන කෙනාට අර දැන් දුටු ගැමුණු රජුරෝ ගැන කතා කරද්දී දසමහා යෝධයෝ ගැන කතා කරනවා. දුටු ගැමුණු රජුරෝ ගැන කතා කරන්න බෑ දසමහා යෝධයන්ගෙන් තොරව. දසමහා යෝධයෝ ගැන කතා කරන්න බෑ දුටු ගැමුණු රජුරන්ගෙන් තොරව. ඒ වගේ තමයි නිවන් මාර්ගයේ ගමන් කරද්දී ඒ නිවන් මාර්ගයේ යාට යෝධයෝ පස් දෙනෙක්. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ සියල්ල අතර ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. අර කැණි මණ්ඩල උපමාව වගේ සියලු සිල් සිව්පා සතුන් අතර සිංහා අග්‍රයි. ඒ වගේ මේ සියලු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අතර ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. සියලු සිව්පා සතුන්ගේ පියවර ඇතාගේ පියවර ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේ සත්‍තිස් බෝධිපාශික ධර්මයෝ 37ම ප්‍රඥා ඉන්ද්‍රිය කියන කාරණාව ඇතුළට දාන්න පුළුවන් කියනවා. සියලු මේ හරයන් අතර රත් හඳුන් සරීසු සෝන අග්‍රයි. ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රියම අග්‍රයි. සියලු මේ මේ පෘථිවියේ වෘක්ෂ අතර ජම්බුද්දීපේ දඹරුක අග්‍රයි. ඒ වගේ මේ බෝධිපාශික ධර්ම අතර ප්‍රඥාව අග්‍රයි. ඊට පස්සේ දෙව්ලොව සියලු වෘක්ෂ අතර පරසතරුක අග්‍රයි. ඒ වගේ මේ බෝධිපාශික ධර්ම අතර ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි. අසුරයන්ගේ ලෝකේ චිත්‍රපාටලී කියන වෘක්ෂය අග්‍රයි. ඒ වගේ බෝධිපාශික ධර්ම අතර ප්‍රඥා ඉන්ද්‍රිය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හට ගැනීම වෙනසීම අනිත්‍ය දකින්න නුවණ මාර්ගයි. ඒ වගේම ගුරු ළඟේ ලෝකේ කෝට සිඹලි කියලා වෘක්ෂයක් තියෙනවා. හිඹුල් හිඹුල් වෘක්ෂය. ඒ හිඹුල් වෘක්ෂය අක්‍රයි. ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රිය අක්‍රයි බෝධිපාශික ධර්ම අතර. ඒ වගේම පින්වතුනි මේ විදිහට සියල්ල අතර අග්‍රයි ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙම නිසා ප්‍රඥාව කියන්නේ කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන්කම. ඒ වගේම දුක, සමුදය, නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන වැටහීම. ඔය එක එක ආකාරයෙන් ප්‍රඥාව විස්තර වෙන්නේ ඇති. පංච උපාදානස්කන්ධේ හට ගැනීම වෙනස් වීම දකින නොවන. පටිච්චසමුප්පාදේ වැටහෙන නොවන. අනිත්‍ය වැටහෙන නොවන. දුක වැටහෙන නොවන. අනාත්මය වැටහෙන නොවන. කෙලෙස් ගෙවා දමන නොවන. ඊළඟට දීර්ඝ වූ සංසාරයේ ආපු හැටි අවිද්‍යාවෙන් මෙහිලා තණ්හාවෙන් බැඳිලා ඒ අවිද්‍යා අන්ධකාරයේ සිඳ දමන නුවණ අවිද්‍යා අඳුර දුරලා ප්‍රඥා ආලෝකي උපද්දවන නොවන මේ සියල්ල ප්‍රඥායි. ඒ නිසා ඔබ ඉගෙන ගන්න ධර්මයන් අතර මේ දුක ගැන යමක් ඉගෙන ගන්නවද ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර දුක හට ගැනීමේ විස්තර ඉගෙන ගන්නවද ඒ ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර දුක නිරුද්ධ කරන අමා නිවන ගැන දහමක් ඉගෙන ගන්නවාද ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර නිවන් දකින මාර්ගය ගැන ඉගෙන ගන්නවාද? ඒ ආර්ය ශ්‍රාංක මාර්ගයේ හෝ සත්‍තිස් බෝධිපාශක ධර්ම ගැන ඉගෙන ගන්නවාද? ඒක ශ්‍රේෂ්ඨයි. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක ඔහුට යෝධෙක් වගේ වුණ නිවන් මාර්ගයට ගෙනියනවා. ප්‍රඥා බලය. ඒ නිසා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහම තමයි මේ මුළු නිවන් මාර්ගයේම තියෙන්නේ. දැන් ඔබ ඔබ හිතන්න බලන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. අපි ඉගෙන ගත්තා සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙමයි සතිය කියන එකට. ඊළඟ අපි පංච සතර සම්‍ය ප්‍රදාන වීරිය ඉගෙන ගත්තා. ඒක සම්පූර්ණේ ආйти වීරිය කියන එකට. ඊළඟට අපි ඉගෙන ගත්තා ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන එක. කෙනෙකුට මේ නිවන් මාර්ගය ගැන ඡන්දය උපදින්නේ ශ්‍රද්ධාවයි. අදාහ ගැනීම වෙන කැමැත්ත උපදින්නේ. ඒක ඒක ශ්‍රද්ධාවටයි දෙයක්. වීරිය වීරියටයි දෙයක්. චිත්ත කියන එකත් වීරියටයි දෙයක්. ඊළඟට වීරියට සහ සමාධියට ඊළඟ විමර්ශනා කියන එකයි ප්‍රඥා ඉන්ද්‍රියට. බලන්න මේ පංච ඉන්ද්‍රිය පංච බල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහට බෝධිපාක්ෂික ධර්මය 37ම දාන්න පුළුවන්. ඒතර මුළු නිවන් මාර්ගයේම ඔය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් පෙන්වන්නත් පුළුවන්. භාග්‍යතුන් වහන්සේ නිවන් මාර්ගයේ අතිශයින්ම දක්ෂ වුණා. කාගෙන්වත් අහන්න නැතුව කවුරුවත් කියා නොදුන්න ඒ නිවන් මාර්ගය පුරුදු කළා. ඒ නිවන් මාර්ගයේ ප්‍රතිඵල ලබා ගත්තා. ලෝකෙට පළමුවෙන්ම අවිද්‍යාවේ කටුව බිඳගෙන බුදුරජාණන් වහන්සේ විද්‍යා ලෝකයටපත් වුණා. අවිද්‍යා අන්ධකාරය දුරු කෙරෙව්වා. ලෝකෙට හාහා පුරා කියලා සම්මා සම්බුදු වුණා. භාග්‍යතුන් වහන්සේ තමයි මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා. මග්ගක්ඛාහි මාර්ගය කියලා දෙන කෙනා. මග්ගකෝ වේදෝ මාර්ගයේ දක්ෂ කෙනා අපිට තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශ්වාසය ඇති කරගන්න එක. අතිශයින් විශ්වාසය ඇති කරගන්න එක. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ එකම වචනයක්වත් අපිව දුකට හෙරන එකක් නෙවෙයි. ඒ දුකෙන් නිදහස් කිරීම ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න එක. ඒ නිසා ඒ ශ්‍රද්ධාවන්තයාට මේවා මේ ගුණ ධර්ම දිනු වෙවි යනවා. ඒ නිසා ඔන්න අද හෝරාවට අනුව කිව්වා. බුදු කෙනෙක්ගේ ධර්මයේ විස්තර කළා. ඒ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මම තමයි නිවන් මාර්ගේ තවත් දියුණු වෙලා බල ධර්මයේ විදිහට වැඩ කරන්නේ. ඔන්න ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්මිය ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා නිවන් මාර්ගයේ තවත් ගුණ ධර්ම අපිට ඉගෙන ගන්න ලැබුණා කියන සන්තෝෂය ඇති කර ගන්න ඕන. අපි කාටත් ධර්ම ශ්‍රවණය කරපු පින් බලෙන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්මයේ උපදවා ගන්න අපි කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ පින්වත් දේශාන් අමිල කුමාර රංග බුද්ධික සසිත ඒ වගේම අමිල මල්ලි රත්නා රණසිංහ රන්දිකා මහත්මිය ඇගේ ස්වාමි පුරුෂයා ඒ වගේම ෆ්ලාවියා සහ ෆිබී දියණියන් අමන්දොළුවේ අනුරදිනී අනුෂා දමයන්ති කිඹුල පිටියේ ඉඳුනිල් අමරසිංහ නිලන්ති අමරසිංහ යන දියණියන් දෙදෙනා ඇතුළු මේ පිරිස. ඉතින් මේ පිරිස අද අප්‍රමාණ පිනක් රැස් කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මශ්‍ර ධර්මයේ නිවන් මාර්ගයේ ශ්‍රවණය කරපු ඒ වගේම ධර්ම දාණය දුන්න පින් බලෙන් මේ පින්වතුන්ට ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණම සැලසේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ පින්වතුන් නම් මේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් ආනුමෝදන් වී පරලෝ යහපතම වේවා. ඒ වගේම මේ උතුම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මිය ගැන අපි මේ කතා කරන්නේ, ඒ වගේම ඔබ අහන්නේ මේ නිවන් මාර්ගය ගැන, මේ උතුම් ශ්‍රී සද්ධර්මිය ගැන අපිට ආදරයෙන් කරුණාවෙන් අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්මයේ කියා දුන්න නිසා බුද්ධ ශාසනයේ පිහිට තිසරණයේ පිහිට අපිට ඇති කෙරෙවි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි අතින් ගොඩාක් අකුසල් දුරු කෙරෙව්වේ කුසල් උපදවන්ට අපිට මාර්ගයේ සලසා දුන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අනගාരിකා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට විවේකීට නැඹුරු වූ ඒ වගේම නොයල්මට නැඹුරු වූ ඒ වගේම නිරෝධයට නැඹුරු වූ නිවනටම නැඹුරු වූ ශ්‍රද්ධා බලය, සති බලය, සමාධි බලය ඒ වගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බලය උපදවා ගන්න ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනා වේවා